ඉතින් මේ ගණන් ගානේ දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරලා මෙහෙම වන්දනා කරනකොට ඒ ගමේම හිටිය තව බොහොම දක්ෂ වික්ත ත්‍රිවේදේ පරතරට ගිය බමුණු මන්ත්‍ර ශාස්ත්‍රය හොඳට ඉගෙනගත්ත සංඝාරවතුල තරුණයි. ඒ මණ්ඩල කප්ප කියන ගමේම හිටියා. මේ තරුණයට ඇහුණා මේ ධනංජානි දැන්නේ වැටෙන්න හදනකොටම නමෝ තස්ස භගවතු අරහතෝ කියන සද්දය. ඇහිලා මේ සංඝාරව කියන මානවකයා බොහොම දක්ෂයි. වේදි ත්‍රිවේදි පරතරට ගිහිල්ලා බමුණු ශාස්ත්‍රයේ කෙරවලටගේ හොඳ උගත් හොඳ බමුණන්ගේ සම්භාවනීයත්වයටපත් වෙච්ච තරුණයෙක්. මෙයා මොකද කරන්නේ අර ධනංජානි දැනෙන්නට කියනවා මේ තරම් දැන උගත් ශ්‍රේෂ්ඨ බමුණු ඉද්දී හිස් මුඩු මහණෙක්ව සිහි කරලා මේ ධනංජානි දැමීමේ විනාශ වෙන්න හදනවා. තමන්ව නසා ගන්න හදනවා කියලා ඌආර සංගාරෝ කියන වාංගය. ඒ වෙලාවෙදී මේ ධනංජානි දැමීම කියනවා පිට භද්‍රමුඛය බුදුරජාණන් වහන්සේගේ තියෙන සීලයත් ප්‍රඥාවත් නුඹ දන්නේ නැති හින්දායි එහෙම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන සීලයත් ප්‍රඥාවත් දෙක නුඹ දන්නවා නම් කවදාවත් බුදුරජාණන් වහන්සේට බොහොම කියන්නේ නැහැ. කොහොම කිය යුතුයි කියලා හිතන්නේ නැහැ. කියලා මේ දැනුනේ මතක් කළා. ඒ වෙලාවේදී මේ සංඝාරෝපින මානවක ඇතිම හොඳයි. එහෙනම් ඔය කියන බුදුරජාණන් වහන්සේ ඔය කියන සමන බව ගෞතමී මේ මණ්ඩලකප්ප නගරයට ආපු දවසට මට කියන්නකො කියලා ටිකක් සමතලයට වගේ කිව්වා. මේ දැමිනිත් මොකද කරන්නේ? ආ හොඳයි කියලා මේ අදහස හිතේ තියාගෙන හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා එක්ක කොසල් වටේ ගම්යන් ගම් දනව් පරිතරමින් ධර්ම දේශනා කරමින් ලෝකප්පචර්යාවේ ඇසිරෙමි අනුක්‍රමයෙන් ඇවිල්ලා මණ්ඩල කප්ප කියන ගමටත් ආවා මණ්ඩල කප්ප ගමේ රෝදීය කියන බමුණගේ අඹවනේ නවාතැන් ගත්තා ඊට පස්සේ දැන් මේ ධනංජාන කියන දැනුමිට ආරංචි වුණා භාග්‍යවත් උන් වහන්සේ මහත් වූ දීක්ෂ සංඝයාත් එක්ක මේ මණ්ඩල කප්ප කියන ගමට ආවා. ඇවිල්ලා මේ තෝදෙය බමුණගේ අඹවණේ ඇසුරු කරගෙන වැඩ ඉන්නවා කියනවා. ඒ වෙලාවේදී මේ ධනංජානේ දැන් මොකද කරන්නේ? අර සංඝාරව කියන බ්‍රාහ්මණ මානවකයා ළඟට ගියා. ගිහිල්ලා කියනවා පුත භද්‍රමුකේ ඒ භාග්‍යවත් වූ හරියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ මංගල කප්ප කියන ගම පැවිදි. සෝදීය බ්‍රාහ්මණයාගේ අඹවණේ වාසය කරනවා. නුඹ යම් වර්ෂයක් දැන ගැනීම සඳහා අවශ්‍යයි නම් දැන් ඔන්න ඒකට කාලේ ඕනනම් ගිහිල්ලා හම්බ වෙන්න. ඊට මේ සංඝාරව තරුණයා මොකද කරන්නේ? හොඳයි. මම යන්නම් කියලා මේ ධනංජාන දෙන්නිට ඉතර දුන්නා. උත්තර දීලා මේ සංගාරව තරුණ බොහොම දක්ෂයි බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. මෙයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සෝදුක් කතා කරලා එකත් පසුක ඉඳගත්තා. එකත් පසුක ඉඳගෙන මේ සංගාරව බමුණු මානවක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා තමන්ම සියල්ල දැනගෙන සියල්ල දැකලා මේ ජීවිතේම සියල්ල දැනගෙන සියල්ල දැකලා පරම නිස්සාවටපත් වුණා නැත්නම් දුකෙන් නිදහස් වීමටපත් වුණා නිවනටපත් වුණා කියන වචනය පිළින කරලා ලෝකෙට මාර්ගය කියන අය ඉන්නවා. මම මේ ධහම දැනගෙන අවබෝධ කරගෙනයි ඉන්නේ කියන ටික කියලා ඒ සඳහා විමුක්තිය සඳහා මඟ කියන ශාස්ත්‍රවරු ලෝකේ ඉන්නවා. ඒ ශාස්ත්‍රවරු අතරින් සමනබෝධ ගෞතමයෝ මොන වගේ කෙනෙක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාරද්වාජය මෙයාගේ ගෝත්‍රය තමයි මේ සංගාරව මානවක ගෝත්‍රය තමයි භාරද්වාජ ගෝත්‍රය.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 ඔකයි අපිට එතකොට අපි වුණත් ශ්‍රද්ධාවක විතරක් පිළිතලා නිවන් දකින්න පුළුවන් වෙයි මෙහෙම කළාම කියලා ඉන්නවනම් නමුත් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හරියට තර්ක විමර්ශී බ්‍රාහ්මණයෝ වගේ මේ ජීවිතේම නිෂ්ඨාවක් පනවන විමුක්තියක් ලබා ගන්න පුළුවන් කියලා පෙන්නලා භ්‍රමචර්යාව පෙන්නන. ඔන්න ඔය ශාස්ත්‍රූ දෙන්නත් පෙන්නලා තව ශාස්ත්‍රූවරයෙක් ලෝකේ ඉන්නවා.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 සංගාරව මානවකට කියනවා බාරද්වාජයනි මෙන්න මේ ආදි බ්‍රහ්මචර්යාව පනවන මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතරින් පෙර නොයසු විරු දහමක් තමම්ම දැන අවබෝධ කරගෙන භ්‍රමචර්යාව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා නම් ඒ අය අතරින් මම දෙස්කෙනෙක්. ඒ කිව්වේ පෙර නොයසු විරු ධර්මයන් අවබෝධ කරගෙන ලෝට දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය කියන කාටද?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 ජලය හරි පිරිසිදුයි. සුදුම සුදු වැලි තලා තියෙන්නේ. මේ ප්‍රදේශය දැකලා පින්ඩපාත යන ගොදුරුගමත් ගොඩාක් ඈතක නැහැ. ගොඩාක් ළඟමත් නැහැ. පදන් වීර්ය කරනවා නම් සසර ගෙවා ගන්න උත්සාහවත් වෙනවන යම්කිසි කෙනෙකුට බොහොම හොඳ තැනක් කියලා බෝසතන් වහන්සේට පෙවුණා මෙන්න මේ නේරංජනා නදී තීරයට එනකොට. එතකොට එතන සේනා කියන සේනා නම් නියංගමට ඇවිල්ලා නියංගමේ ඒක තිබුණේ උරුවෙල් ජනපදයේ උරුවෙල් ජනපදයේ සේනා නම් නියංගමේ මෙන්න මේ වැලිතලාව ළඟට ආවහම ඒ වටපිටාවේ තිබුණු දැකුම් කළු බව නිසාම පදන් වීර්ය කරන කෙනෙකුට නම් මෙතන හරීම හොඳයි කියලා හිතිලා බෝසතන් වහන්සේ එතන නතර වුණා.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 ඒ වගේ පළවෙනි උපමාවෙන් දැක්ක වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන්ම යුක්තව ඉන්නවා නම් එයාටත් මේ ජීවිතයේම දුක අවසන් කරගන්න බෑ. යම් කෙනෙක් වස්තුකාමෙන් අයින් වෙලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේවා අතහැරලා. නමුත් මේ වර්ගය තියෙන හිත නැති වෙලා නැත්තම් ගොඩ තමයි තියෙන්නේ. නමුත් ඒ ලී අමුයින සෙනෙහස සහිතයි නම් කිරි සහිතයි නම් ඒ වගේ කෙනෙක් මහාන වෙලා වෙන්න පුළුවන් ගිහි කෙනෙක් වේවා යම් සීලයක පිළිපදලා වෙන්න පුළුවන් කයෙන් කාමෙන් වෙන් වෙලා හිතෙන් කාමෙන් වෙන් වෙලා නැත්තම් ඒත් හරියන්නේ. දෙවෙනි එක ජලයේත් නෙමෙයි තියෙන්නේ අමුත් නෑ වියලි.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 මොන්නතරම් තියුණු උත්සාහයක් යෙදුනත් ගිනි නිපදවන්න කියලා බෑ. එතකොට මේ හිතෙනුයි කයනුයි දෙකෙන්ම වස්තුකාම ක්ලේශකාමෙන් ඇසුරු කරගෙන ඉන්න කෙනා උත්සාහයක් නොකර හිටියත් දුකෙන් මිදෙන්න බෑ කියලා තේරුණා. මොන විදිහේ තියුණු දුකක් වින්දත් උත්සාහයක් කළත් දුකෙන් මිදෙන්න බෑ. තියුණු දුකක් නොවින්දත් උත්සාහවත් නොකළත් දුකක් මිදෙන්න බෑ.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 සිහි නොකර හිටියා කියලා ඒ සෙනෙහස හිඳිලා තියෙනවා සෙනෙහස නැති වෙලා කියලා මයින්ද බෑ. කොයි වෙලාවක හරි ඕගොල්ලෝ හිතෙන් සිහි කරලා බලනද අරමුණක් සිහි කරලා බලනකොට ඒ අරමුණට ආදරේ හිතෙන ගතිය, සෙනෙහස හිතෙන ගතිය තාම හිතේ තියෙනවා නම් දකින්න කිරි හිඳිලා නැහැ.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 ක්ලේශකාමයේ මයින්න ඔගොල්ලෝ යම් චිත්ත සමතයකටපත් වෙලා කිසිම අරමුණක් එන්නේ නැති තැනට තිබුණා. ඒද අයිති වස්තුකාමයේ මිදීම කියන තැනටයි. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කයින් අතහැරලා හිතටත් ඒව ගැන හිතෙන්නේ නැති ශුන්්‍යතාවයක් තුල ඉන්නවනම් ඔන්න මේ ඔක්කොම අයිති වස්තුකාමයෙන් මිදීමටයි. ක්ලේශකාමයේ කියන්නේ ඇහින් හෝ වේවා හිතින් හෝ වේවා බලනකොට සිහි කරනකොට හිත ඇතුලෙන් ඒකට ඇදෙන ගතිය සැසඳෙන ගතිය නැතිනම් අන්න කිරිහිඳිලා ක්ලේශකාමේ නැහැ. අරමුණක් ඇති නැති බව මත නෙමෙයි ක්ලේශකාමයේ මනින්නේ. ඒක හොඳට තේරුම් කරගන්න මම ගැඹුරු අර්ථයක් ඔබ මතක් කළේ. ඒ අරමුණ සිහි කරනකොට ඒ අරමුණ කිරේ හිත බැඳී යන ගතිය තියෙනවද නැද්ද කියලා මම ඉන්නේ. බෝසතන් වහන්සේ බැලුවා බලනකොට අරමුණු සිහි නොකළ ඉන්න පුළුවන්. සිහි නොකළ හිටියට තේසකාමයේ නැති වෙලා නැහැ. තාම ඒ ටිකටයි වස්තුකාමයට. දරුව හෝ රජමාලිගාව හෝ සිහි කෙරුවොත් බැඳෙන්න පුළුවන් ගතිය තියෙනවා කියලා දැක්කා.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 අර කියන ප්‍රාණයාම කරනවා කියලා. ප්‍රාණ යවන ධානය කියලා බමුණන්ගේ තියෙන අප්‍රාණික ධානය කියලා මේ ආස්වාස ප්‍රස්වාස නොගෙනින්න හුරු කරනවා. මොකද ආස්වාස ප්‍රස්වාසය ඇතිවෙන්න ඇතිවෙන්න සිතුවිලි වේගවත්. සිතුවිලි ඇති වෙනවා. අස්වාස ප්‍රස්වාස සංසිඳෙන්න සංසිඳෙන්න නවත්තන්න නවත්තන්න සිතුවිලි වේගය අඩු වෙනවා නතර වෙනවා.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 ඉතින් මේ සූත්‍රයේ තුලින් අපිට බොහෝම වටිනා කාරණාවක් තියෙනවා ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් අනුස්සවයෙන් ඇහිීමෙන් සීමා නොවි ඇහිීමට සීමා නොවි කදන් වීර්ය කරලා ජීවිතයෙන් තමන්ම දැකලා මේ ජීවිතයෙන් විමුක්තිය ළඟා කරගන්න ඕනේ කියලා. ඒ හින්දා මේ පින් උතුණුත් සමහර විට අපි නිවන් මඟ මේ පින් උතුම් අහලා ඇති.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 දැන් වීර්ය කරගන්න වීර්යෙන් ලබා වීර්ය කරලා මේ ජීවිතේම දුක්ෂය කරගන්න ඒ සඳහා මේ දේශනාව මේ පින්වතුන්ට හේතු උපනිශ්චයම වේවා කියලා හඳුනාම සද්ද. කල්පනා කරගන්න ඕනේ එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්නට අද දවසේදී මේ සංඝාරෝ සූත්‍රයේ දේශනාව ශ්‍රවණය කරලා බොහෝම වටිනා කුසල ධර්මයක් સિદ્ધ කරගත්තා. මේ සුලින් පහළ වෙච්ච සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ ගෙවල් දොරවල් රැකගක්ෂාදී ස්ථානට අධිග්‍රහිතු ශාසන මම්ප ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේසුරු වැඩි දියුණු කරගන්න දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාධනාදයක් පවත්වන්න ඒ වගේම විශේෂයෙන් අද මේ සද්ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා මේ සත්‍යව સિદ્ધ කරවීම සඳහා ඇස් ඇති අයට රූප දකින්ට අඳුරේ තෙල් පහනක් දැල්ුවා වගේ දහම් නොදන්නා කමින් යුක්ත ලෝකයට සද්ධර්මයේ ආලෝකය ලබා දීමේ මේ සත්‍ක්‍රියාව සඳහා බොහෝ ශ්‍රද්ධාවෙන්ම ආදරෙන්ම මේ දේශනාව සඳහා විශේෂ දායකත්වයක් සපයනවා විශේෂ දායකත්වයකින් අනුග්‍රහ දක්වනවා කොළඹ කොටහේනේ බ්ලූ මැන්ඩල් පාරේ අංක 457 නිවසේ පදිංචි විදුමගේ ලිලියන් මහත්මියත් ඒ වගේම එතුමියගේ දූ දරුවන් ඇතුළු අනිත් ඥාති හිතේසින් සියලුම දෙනා මේ සත්‍යව सिद्ध කරන්නේ සත් අදහසකුත් ඇතුව. ඒ තමයි විදුනුගේ ලිලියන් මහත්මියගේ ස්වාමි පුරුෂයා වන හිටපු නාගරික මන්ත්‍රී සාමවෙන්සුරු කෝදාගොඩ විමලරත්න ප්‍රනාන්දු මහත්මයා මිය ගිහිල්ලා මේ 10 වෙනි මාසේ 24 වෙනි දිනට අවුරුදු 17ක් වෙනවා. ජීවත් වෙන්න තමන්ට උපකාර කරපු තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයාට තමන්ගේ ආදරණීය පියාණන්ට පරලොවෙන් සංග්‍රහ කිරීම සඳහා එතුමාට පින් අනුමෝදන් කිරීමේ සත් අදහසෙන් තමයි විශේෂයෙන් මේ දායකත්වයේ සපයන්නේ. ඒ විතරක් නෙමෙයි එතුමියගේ එතුමියගේ ස්වාම පුරුෂයාගේ ඒ දෙපර්ශයේම වර්ග પરම්පරාගත නියගිත සීලුම ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට විශේෂයෙන් SS නිසිනෝනා තමන්ගේ ආදරණීය මව, ඒ වගේම කෝදාගුඩ මාටින් ප්‍රනාන්දු තමන්ගේ ආදරණීය පියා, ඒ වගේම කෝදාගොඩ ලැම්බර්ට් ප්‍රනාන්දු සහෝදරයා කෝදාගොඩ සීතා ප්‍රනාන්දු සහෝදරිය ඒබී ඇග්නස් රංජනීය මහත්මිය විදුමගේ සාමෙල් උඩුගම තමන්ගේ පියා ඒ වගේම සහෝදරන් චිඳුනාව වෙන විදුමගේ විමලදාස සිරිපාල සෝමදාස ඇතුළු මේ ජීවිතේ සාංශාරිකවත් මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනු වස්මේ සත්‍යව සිද්ධ කරනවා හැම දිනාම කල්පනා කරගන්න අද දවසේ සිද්ධ කරගත් මේ සියලු කුසලයන් ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අපේ ඥාතීන් අනුමෝදන් වෙත්වා ඒ අය දුකින් මිදී සපත් බාහිරපත් වීම උතුම් වෙන සැනසෙත්වා කියන අදහස ඇතුව ඉදන් මේ ඥාතිරං හෝතෝ ගාතාව කියන ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම දේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේටත් සම්බෝධි විහාරස්ථානයේ කාර්ය මණ්ඩලයට ඒ වගේම අපේ පූජ්‍ය කුසලදම් ස්වාමීන් වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේට මේ පින්කම ජීවිතවලට සම්බන්ධ වීමෙන් යහපතක්ම සැලසේවා කියලා සාධනාවක් පවත්වන්න ඕම්ම වන්දනා කරගන්න හැම දිනම අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චක්ඛාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලන්ති